ඊට පස්සේ ප්‍රීතිය පස්සනක් ප්‍රීතිය පහළ වෙනකොට ද්වේෂය ව්‍යාපාදේ හිටින්න බෑ. ව්‍යාපාදේ එන්නේ ගැටුමෙන්. මෙතන ප්‍රීතිය පහළ වෙනවා. සුඛය එනකොට නිදිමත ගතිය. නෑ නිදිමත ගතිය එන විතරට සුඛය එනකොට මේ මේ කාමච්ඡන්දේ නැති වෙනවා. අන්තිමට උද්දච්ච කුක්කච්ච නැති වෙනකොට සමාධිය එනවා. මේ වගේ තියෙන හරීම ඒකාකාරව ගමන් කරන එකින් එකට එකටම තල්ලු වෙලා යන අපි අර පුංචි කාලේ කරන සෙල්ලමක් තිබුණා අර පරණ සිගරට් පැකට් එකතු කරලා පේලියට දාලා එකට ගැහුවට පස්සේ පෙරලි පෙරලි පෙරලි සේරම වැටෙනවා. ගොඩාක් සිගරට් පැකට් ගෙනල්ලා පේලියට දාලා එකට තට්ටු කරනවා. අර ඔක්කොම අකුරු වලට වැටෙන තේටි අන්‍ය වගේ තමයි විතක්කේ ਵਿਚාරේ පෙරළුණා විචාරේ ප්‍රීතිය පෙරළුණා ප්‍රීතිය සුඛේ පෙරළුණා සුඛයෙන් සමාධිය වෙනවා ඊට පස්සේ සමාධිය ආයෙ විතක්කේට ගිහිල්ලා කියනවා හරි හරි ඕක තමයි ක්‍රමය කියලා නිවන් ධර්ම එක එකක් අයින් කරමින් ප්‍රතිස්ථාපනය කරමින් විචාර ධර්ම මේ මේ ධානා අංගෙින් පටන් අරගන්න. ඉතින් මේ මට්ටමට ගිහිල්ලා මේක උනේ මේකයි කියලා තේරුම් ගන්න තාම මේ යෝගාවචරයට බෑ. වෙන්නේ මොකද්ද කියලා යාන්ත්‍රණය තාම තේරෙන්නේ නැහැ. හැබැයි කනා බල්ලන් ගිහිල්ලා හරියනවා. වරින් වර වරින් වර කරන්න පටන් ගන්නවා. මේක මේ මට්ටමේ ගිහිල්ලා මේ සමාධියෙන් ඇවිල්ලා එළියට ඇවිල්ලා බොජ්ජංග මට්ටමට වගේ හිත හොඳට දිනනකොට තමයි මේ කාමච්ඡන්දේ තියෙන තැන විතක්කේ තියෙන්න බෑ. ප්‍රීතිය තියෙන තැන ද්වේෂය තියෙන්න බෑ. ආදි වශයෙන් මේ දෙක අතර ඇතුළ තමන්ගේ මල්ල ලිහලා බලන්න පුළුවන් වෙන තත්ත්වයට එන්නේ උගාක් ඉස්සරහට ගියාට පස්සේ. ඉතින් මෙන්න මේ වෙන පරිසරයේ වෙන වෙලාවෙදී කියන්නේ කුලප්පු වෙන්න එපා. ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න ඕක කරගෙන කරගෙන යන්න කෙරුවොත් වරදින්නේ නැහැ. ප්‍රතිඵල බලාපොරොත්තු වුණොත් අලුත් කාමච්ඡන්දයක් වෙනවා ඒක. ප්‍රතිපද නැහැ කියලා තරහ වුණොත් අලුත් ව්‍යාපාදයක් වෙනවා ඒකේ. ප්‍රතිඵල බලාපොරොත්තු හම්බුනේ නැත්නම් අනිවාර්යයෙන්ම නින්දට ඊට වැටෙනවා. හීන මිද්දට යනවා. හිත ඇවිස්සෙනවා සැකපාල කරනවා. ඉතින් ඒ නිසා ඇත්තටම හරිම අසරණයි ආදුනිකයා. ආදුනිකයා ඉන්නේ හරිම වෙහෙසකර ප්‍රතිඵල ආඩු අනිශ්චිතතාවයෙන් පිරිච්ච තත්වයක. ඒ නිසා ආදුනිකයන් සඳහා පුළුවන් තරම් පහසුකම් දෙන්න ඕනේ. මොකද එතන තමයි ජීවිතේ හැබෑම හැබෑ වෙනස සිද්ධ වෙන්නේ. ඊට පස්සේ උපචාර මට්ටමට ගියාට පස්සේ වැඩේ අනාගන්නෙම මේ ඉක්මනට ප්‍රතිඵල ඉල්ලලා. ප්‍රතිඵල ඉල්ලන්න ගත්තොත් ඇත්තට මේකට අමාරු හරිය පන්නලා ඉවරයි. උපචාර සමාධියට ගියා කියලා කරන සෑහෙන සෝගයක් තමයි ළඟද. හැබැයි වෙන්නේ මොකද්ද කියලා තාම දන්නේ නැහැ. යාන්ත්‍රණේ දන්නේ වැඩේ යනවා. ඉතින් ඒ නිසා ඒ වෙලාවේදී ඔය එක එකක් එක එකකට මේ විසුද්ධි මාර්ගයේ වගේ විශාල විස්තර පෙන්ලා දීලා තියෙනවා. තමන් හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ මම හිර වෙන්නේ කොතනද කියලා අල්ලගන්නේ. මම යනකොට මට ශ්‍රද්ධාවම අධිකමද, වීරියම අධිකමද, සතියම අධිකමද, සමාධියද ප්‍රඥාද කියලා කිසිම චෝදනා ස්වරූපකින් තොරව කරගෙන කරගෙන කරගෙන යනකොට මේ වෙලාවේදී හරි වටිනවා මේ දන්න ගුරුවරයෙක් එක්ක කතා කරනවන අවස්ථාව තියෙනවා උගා ප්‍රතිඵල දෙනවා. මොකද ගුරුවරයා ස්වාධීනව බලලා හරියට අල්ලලා කියන්න පුළුවන් තමන් බලනට වැඩිය මේ කොතනද මේකේ මේ යටිපහුවීම සිද්ධ වෙන්නේ කියලා. ඒක හරි දුර්ලභයි. බොහොම කලාතුරකින් තමයි අපිට භාවනා කරනකොට හරියටම පිටගැස්ම රෝගේ එනකොටම දොස්තර කෙනෙක් ගාව ඉන්න පුළුවන් ඉන්නත් පුළුවන් වෙන්නත් පුළුවන්. පිටගැස්ම කියන්නේ බොහොම භයානක රෝගේ. දොස්තර කෙනෙක් ගාවේ හිටියොත් ඒ දොස්තරට පුළුවන් උපත් උදව් කරන්න. නමුත් හැම වෙලාවෙදී මේ උපචාර අර්පණ දෙක මැද අපිට හැම වෙලාවෙම ගුරුවරු හම්බ වෙන්නේ නැහැ. හම්බුණා නම් ඉතින් පෙර පිං කරලා තියෙනවා. නමුත් තමන්ම තමන් පිළිබඳව විවේචනය කරගන්න පුළුවන් සතිය ඉදිරින් කියන යනවනම් මේක බොහොම තීරණාත්මක වැදගත් සම්දිස්ථානයක්. නමුත් මේක භාවනා ආධ්‍යාත්මික ජීවිතේ ගන්නට එච්චර වැදගත් දෙයක් නෙවෙයි. වැදගත්ම දේ නම් මේ උපචාර සමාජයට එනකන් ගත්ත ප්‍රයත්නය තමයි වැදගත්ම දේ. ඒක තමයි අමාරුම දේ. ඒක කියන්නේ ගුරුම ස්වාමීන් වහන්සේ මංගියගත ස්වාමීන් මේ සමත භාවනා පිළිබඳව එච්චර විස්තර කියන්නේ නමුත් උපමාවකට දෙන්නේ මම කලිමුත් මතකයි මතක් කරා මේ රොකට් එකක අන්දට යන රොකට් එකක් ගත්තොත් එහෙම ඒක පටන් ගන්නකොට ඉස්සලා ඉස්සලා ගිය ගත්තාම ඒ රොකට් එක අටවලා පත්තු කරන්න ඉස්සලා ගත්තාම අඩි 300 ගණක් විතර උසයි. ඒ 300 ගාණෙන්ම හරි 250ක් විතර තියෙන තන්නිකර ඉන්ධන ටැංකිය තියෙන. ඒකපත් වෙන වේගයට තමයි අර උඩ තියෙන පුංචි ෂටල් එක උඩට යන්නේ. නමුත් මේ පටන් ගන්න වෙලාවේදී කොච්චර ගැඹුරු වාත දහරාවක් ඇතුලේද අපි ඉන්නේ වාත සාගරයකද කොච්චර ගැඹුරු ආකර්ෂණ ශක්තියකද අපි ඉන්නේ. ඒ නිසා මේ ආකර්ෂණ ශක්තියට විරුද්ධව මේ මුළු අඩි 300ක් උසයක උස්සන්න පුංචි පිපිරීමක් වෙලා බෑ. කොහොමද මේ අවරෝහණ ගණන් කරලා පිපිරීම දෙනකොට ගිනි දැල්ලක් විතරක් මීටර් 300ක් ඈතට විශ් වෙනවලු හතර පැත්තේ නිසා කිසිම කෙනෙකුට අතල්ලට කිට්ටු වෙන්න දෙන්න සම්පූර්ණ ස්වයංක්‍රීයව සිද්ධ වෙන්නේ. ඒක වෙනකොට මුළු පොළොවම පුපුරනවා දෙතරනවා උඩ ඉන්න කට්ටිය පුහුණු කරලා තියෙන්නේ ඒ කියන්නේ සම්පූර්ණ ගිනි කන්දක් උඩ ඉන්නවා වගේ. අර මුළු තෙල් ධාරාවෙන් මේ මුළු ගමනට යන තෙල් ධාරාවෙන් 80ක් පුච්චනවා පොළවේ ඉඳලා අඩි මේ මීටර හැතැම්ම 6ක් උස්සන. පළවෙනි රොකට් එක පත්තු කරලා පළවෙනි හැතැම්ම 6 යන්න මුළු තෙල් දහරාමේ 80 85ක් ප්‍රමාණයක් පිච්චෙනවා කියලා තියෙනවා. කාර් එකක් එහෙම දුවනවා නම් ඒ තෙල් වලින් අවුරුදු කොච්චර ගාණක් දුවන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා හැතැම්ම ලක්ෂ ගාණක ගමනක්. ඒ ඔක්කොටම යන්නේ ඉතුරු 115යි තෙල්. අරකින් ඒ තරම් ගැඹුරු ආකර්ෂණ ශක්තියක ඉඳලා හොල්ලාගෙන දෙදරවගෙන කෙලින්ම ඒක තියන්නේ කෙලින්ම ආකර්ෂණ ශක්තියට විරුද්ධව යන්නේ. 66ක් ගියාට පස්සේ රොකට් එක හැරෙනවා. හැරිලා පොළොවට සමාන්තර වෙනවා. එතක අපි ඒ යනකොට පේන්නේ අපට. එතෙන් යනකම් කැමරාවට යන්තම් පේනවා. ගිහිල්ලා මෙහෙම සමාන්තර වුණාට පස්සේ ඊට පස්සේ පොළොවෙන් 76ක් ඇති කක්ෂගත වෙනවා. ඕනේ කාලයක් ඉන්න පුළුවන් බොහොම චුට්ටයි තෙල් ඕනේ. තාම පොළොවේ ආකර්ෂණයේ ඉන්නේ. නමුත් 76ක් ඇතර ගියාට පස්සේ ආකර්ෂණ වේගය අඩුයි. යන වේගයේ තප්පරයකට හැතැම්ම 6ක වේගයක් ගත්තාම ඔහේ කැරක කැරක ඉන්නවා. උපචාර සමාධිය කියන්නේ අන්න එතන තමයි. හැතැම්ම 6ක් අම්මගෙන් තාත්තගෙන් වස්තුවෙන් දැනෙන වෙන් වෙලා හැබැයි ඒගොල්ල චර්චුරු ගන්න සද්ද ඇහෙනවා දැන්. තාම මේ ගලවලා උලුප්පලා ඇරගෙන නැහැ. ඔරෝලා මේ බැලමතුලක් ගලවලා ගන්නවා වගේ ඇරගන්න හදලා තියෙනවා. ආන්න ඔය මට්ටමෙල්ල හුදුවට සීසන් කරන්න කියනවා පොළොවේ කක්ෂ වටේ ගොක් වෙලා යන්න කියනවා ගජටාකාශ ගාමීන්ට පුරුදු කරන්න ආකර්ෂණ නැත් මට්ටමක ඉන්න කැරකෙනෙක ඉන්න ඊට පස්සේ යන තැන ඒ රවුමක් කැරගෙනකොට එක සැරයක් හඳ පේනවා අන්නේ හඳ පේන හරිදී ඊගා රොකට් එක පත්තු කරපුවාම ඊට පස්සේ යන්න තියෙන්නේ රොකට් එකට ඝර්ෂ ඝර්ෂණයක් නැති ගුරුත්වාකර්ෂණයක් නැති වායු දහරාවක් මේ අවජටාවකාශයේ දිගේ බොහොමත් පොඩ්ඩයි තෙල්ලෝනේ කරන්නේ හැබැයි හරි වෙලාවට රොකට් එක පත්තු කරනවා ඒ නිසා දෙවෙනි මට්ටමටත් වැඩිය තුන්වෙනි මට්ටමේදී ඉතාම අඩු ඉන්ධන ප්‍රමාණයක් ඕන කරන්නේ. අමාරුම දේ තමයි අර පොළවේ උස්සලා ගන්න එක මට හිතෙන්නේ නිකන් මේ ගොළු බෙල්ලෝ ඇටි කුකුලෙක් ඇවිල්ලා ගොළු බෙල්ලගේ මස් ගලවන වෙලාව. ගොළු බෙල්ල අඬද්දි කෑ ගහද්දි එකකින් අල්ලගෙන අම්බරලා ගන්නා වගේ අපි ඥාතියින්ට කරන තියෙන බන්ධනයයි වස්තුවල කරේ තියෙන බන්ධනයයි ගලවනකොට ආගිරි ගෑවෙනවා. අඬා වැටෙනවායි. මොකද මෙතෙක් කල තනවා වඩපු දේවල් වලින් අයින් වෙන එක. නමුත් අර ආධ්‍යාත්මිකත්මක සද්ධාවෙන් කළ යුත්තක්, වීර්යයෙන් කළ යුත්තක්, සතියෙන් කළ යුත්තක් කියලා හැකි සංඥාට වීර්ය පැත්තට දාපු එකනට ටික ටික ටික ටික කරදා අමාරු හරියට. ඒ නිසා උපචාර සමාධියට ආවට පස්සේ මේ විසුද්ධි මාර්ගයේ ලියපු බුද්ධඝෝෂ ආචාර්යන් වහන්සේ මතක් කරලා තිනවා ඇත්තටම උපචාර සමාධියත් ඇති විපස්සනාට දාගන්න නිවන් දකින්න කියලා. විපස්සනාට හරවන්න සෞපචාර අට සමාපatti කියන උපචාර සමාධියත් ඇති කියලා දෙනවා. මොකද ඒක පුංචි එකක් නෙවෙයි. එතෙන්දී එතන එතන පොරකකා පොරකකා නිවර්ණ අයින් කළා ධානාංග ගන්න පුළුවන්. හැබැයි ධානාංග වල පදිංචි වෙලා නැහැ. ඉස්තර අයිතිවාසිකමක් ලැබෙලා. එතන ඉතර රණ්ඩු කර කර රණ්ඩු කර කර එනේන මේ නිවර්ණේ අයින් කරලා දැක දැක ඒ වෙනුවට මේ මේ ධානාංග කිට්ටු කරගන්න පුළුවන්. නමුත් අර්පණ සමාධියට ගියාට පස්සේ වෙන්නේ ආයේ මේ වගේ රණ්ඩු කර කර ඉන්න දෙයක් නෑ ඉබේම ඒ දීවරණ වලින් තොර ධානාංග වලින් පිරිච්ච අර්පණා මට්ටමක් බුද්ධියට සින්න වෙනවා. తాවකාලිකයි. නමුත් බුද්ධියට සින්න වෙනවා. එතන හුඟක් එතකොට අස්වැසිල්ලක් තියෙනවා. ප්‍රයත්න කරන්න ඕනේ ඉබේම ඉන්න පුළුවන් තත්ත්වයක්. නමුත් අර උපචාර මට්ටම ඇති කියලා කියනවා විපස්සනා කරන්න ඒ තරම් විශාල පරිවර්තනයක් ජීවිතේක හැබෑ වෙනසක් සිද්ධ වෙනවා. මේ ගියත් නම් වෙනුවෙන් කියනකොට කියන්න තියෙන්නේ මුතින්න ගත්තට පස්සේ ඔක නඩත්තු කරන්න ගිහිව ඉඳගෙන විඳින්න වෙන දුක ගැන බලනකොට කියන්න වචන නැහැ. ඇයි මේක හොදෝදම ඩේ දාන එක තියෙන්නේ? ගත්ත ආයෙසරක් ගෙල්ලා ආයෙ කක්ක ගොඩේ දාන. ඊට පස්සේ ආයෙත් හොදනවා. මොකද කරන්නේ? ඊට පස්සේ ඉතින් අර මේ මේක හදා ගන්න ඕනේ දිනචරියාවයි අරුචි අරුචිකම් ඔක්කොම හදා ගන්න ඕනේ ඇඟට නොදැනි ටික ටික ටික ටික මේකට පක්ෂ මේකට විපක්ෂ වෙන ක්‍රමයේ ඒක ධනි ක්‍රම ස්ථානෝචිත ප්‍රඥාව කියලා තමයි කියන්නේ. ඉතින් ඒක තමයි ඇත්තටම වඳින්න පුදන්න වතින්න තැන අන්න අර මේ ප්‍රදා හැබෑ වෙන සිදු වෙන තැන. ඉතින් ඒකදී ඔය මේ මම පින්වේ සම්පූර්ණ චිත්‍රය මට තේරෙන තාලට නීවරණ ධර්ම අයින් කිරීම සහ විපස්සනා මේ ධානාංග ඇතුල් වීම කියන පැත්තෙන් තව ගොඩාක් පැතිකඩ තියෙනවා. ඉතින් නමුත් උඟාක් ඉතින් එච්චර මේ වෙලාවට විස්තර කරන්න අමාරුයි. මේ සාකච්ඡා කරගෙන යනකොට බණ කියාගෙන යනකොට ඔය එක එක එක එක පැති පෙනී ඔය භාවනා කරන කතිරත් මෙතෙක් නොකියවිච්ච පැති පේනවා. එතකොටයි භාවනා රසය එන්න පටන් ගන්න නිසා මම මේ ප්‍රශ්නේ ඉතින් නතර කරනවා. ඊගාවට තියෙනවා ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන වැඩිීමේදී ලබා ගන්න අරමුණු ක්‍රමිකව ගෙවී යාමක් සිදු වෙනවාද එසේනම් අවස්ථාවලදී එම අවස්ථාවලදී සමාධිය පවත්වා ගැනීම හා ඒ උත්කෘෂ්ඨ කිරීමට අනුගමනය කළ යුතු ක්‍රමවේදය පහදා දෙනු මැනවි. හොඳයි, මේ ප්‍රශ්නෙත් හොඳයි. ආනාපාන වැඩිීමේදී ලබා ගන්නා අරමුණු ක්‍රමිකව ගෙවී යාමක් සිදු වෙනවාද? එසේනම් ඒ අවස්ථාවලදී සමාධිය පවත්වා ගැනීමට හා එය උත්කෘෂ්ඨ කිරීමට අනුගමනය කළ යුතු ක්‍රමවේදය පහදා දෙනු මැනවි. මේකට කොහොමඩක්වත් මේ නිදර්ශන මේ කතාව දවසක ජීවිතේ මගේ දවස් තුනකට සැරයක්වත් මේ කතා කරන්න වෙන මාතෘකාවක්. මොකද මේක මේ වැදගත් වගේම අවබෝධ කිරීම ඉතාම වැදගත් ප්‍රශ්නයක් වෙන තියෙන්නේ. මම දෙන උපමාව තමයි ඈතට යන ආශයන්තරවද්‍ය බලාන ඉන්න උපමාව. ආශයනයක් තමන්ගේ උඩින් යනකොට ඒක හොඳට දෙදරවාගෙන ලොකු රූපයක් සහිත ලොකු සද්දයක් සහිතව බලපු ගමන් අල්ලන්න පුළුවන් තත්ත්වයක් නෙකී. ඊට පස්සේ ඒක තියා බලාගෙන ඉන්නකොට ඉන්නකොට තමන්ගේ දර්ශනපතෙන් ඈත් වෙගෙන යන්න යනකොට ඒක දර්ශනපතෙන් ගිලිහියාම නොවෙන්න නම් දිගින් දිගට බලන් ඉන්නවා අපි මොකද කරන්න ඕන කියන ප්‍රශ්න තමයි මෙතෙන්දී අහන්න වෙන්නේ. ආනපනේ පටන් ගන්නකොට හොඳට පේනවා මේ ආස්වාස වාරේ මේ ප්‍රස්වාස වාරේ එක එක යන්ත්‍රේ ආස්‍යන්තරාවේ ෆෑන් දෙකේ ශබ්ද දෙක වෙන වෙනම ඇහෙනවා වගේ ජෙට් 3 මේ මේ ට්‍රයිස්ටා එකක් නම් ජෙට් 3 ශබ්ද වෙන වෙනම ඇහෙන තරමට වගේ හොඳට පුපුරගෙන යනවා. හිත ඈතට යනකොට යනකොට ඒව මොනවත් නැතුව එන්න එන සද්දේ වේදන මේ රූපේ අඩුවේගෙන අඩුවේගෙන යනවා වගේ ආනාපානය ගත්තොත් ආස්වාස සහ ප්‍රස්වාස දෙකේ වෙනස කියන පොඩි පැත්ත නැත්නම් මේ බාහිර මේ වායෝ පොට්ටබ්බ රූපේ ලක්ෂණ විතරක් ගත්තත් ඒ දෙක පව හොඳට පේන පටන් ගන්නවා. නමුත් ටික වේලාවක් යනකොට මේ දෙක අතර තියෙන වෙනස එන්න එන්න එන්න අඩු වෙන්න පටන් ගන්නවා. අඩු වෙන්න පටන් ගන්නවයි කියලා කියන්නේ දැන් අරමුණ මූණට මූණ දාලා හොඳට අරමුණේ හින්නකොට තමයි අපිට තේරෙන පටන් අරගන්නේ මෙයාගේ ඇතුළත වෙන පරිණාම ඇතුළත වෙන විපිරියාස පේන්න පටන් ගන්න අරමුණේම හිටියොත් පිට ගිහිල්ලා එන ගමන් සතිය කැඩි කැඩි හිටියොත් අපිට මෙහෙම අර්ථකථනයක් දෙන්න බෑ ඉතිහාසයක් කියන්න බෑ. එහෙම අඩු වේගන අඩු වේගන යනකොට අරමුණ දෙක අතර ආස්වාස ප්‍රසවාස දෙක අතර වෙනස අඩු වේගන අඩු වේගන යනකොට අනිවාර්යම වෙන දෙයක් තමයි නීරසකම්. මේ දෙක අතර වෙනසක් නැහැ. එකමයි. ඉස්සර තියෙන විචිත්‍රත්වය නැති වෙන්න පටන් ගන්නවා. එතකොට හිත වෙන අරමුණකට පණින්න තියෙන ඉඩ වැඩි. මේක තමයි ආධුනිකයට අල්ලා ගන්න තියෙන 100න් බුද්ධියෙන් කලින් දැනගෙන දැනුවත් වෙලා ගිහිල්ලා ලෑස්ති වෙලා ගිහිල්ලා අල්ලා ගන්න තියෙන දන පටන් ගන්නකොටම ඒ නිසා මේක කඩන්න නම් කියනවා ආස්වාසලාදී ආස්වාස මෙනෙහි කරන්න. ප්‍රස්වාස වෙලාදී ප්‍රස්වාස මෙනෙහි කරලා දෙක හොඳට දෙකේ ස්වභාවික ලක්ෂණ වෙන්කොට හඳුනා ගන්න කියලා. හඳුනාගෙන ඉදිරියට යනකොට කැමැති වුණත් අකමැති වුණත් එන්නේ එන්නේ එන්නේ මේ දෙකේ වෙනස අඩු වෙනකොට දැනගන්න ඕනේ මෙන්න මෙතන තමයි මේ මායාකාරී ස්වරූපේ තියෙන්නේ මේ ඇස්බන්දුන් ස්වරූපේ තියෙන්නේ මෙතනදී මායාවට අහු වෙන්නේ නැතුව මේක දිගට පවත්තන්න නම් අර ගස්සට මැජික් පෙන්නන මැජික් කාරයෝ හුඟක් වෙලාට අතේ බෙරයක් කරකවන්න පටන් අරගන්න. මෙතේ කරකොල කරකොල ඒකට අවධානය ගත්තට පස්සේ තමයි මේ අතින් ඇස්බන්දුමක් කරන්නේ. අනේ බෙරේ කරකවනකොට දැනගන්න ඕනේ මොකක් හරි ට්‍රික් එකකට තමයි එන්නේ කියලා. අනිත් වගේ ආනාපානෙ තුනී වේගන යනකොට වෙනතට වැඩිය සතියකින් වෙනතට වැඩිය උනන්දු හොඳට බලන්න හිටියොත් තමයි තේරෙන්න පටන් අරගනි. අරමුණ නැතිවීමක්ක සතිය අඩුවීමක්ක සමාධි නැතිවීමක්ක් නෙවෙයි වෙලා තියෙන්නේ එකම දේ නැවත නැවත බලනකොට දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා පව් පව් වෙනකොට කොයි එකක් ටිකක් කොහො කොහො වෙන ගතියක් එනවා. දීග කැඩෙන්නේ තෝක නිසා තමයි. ඉස්සෙල්ලා ඉස්සරනම් අම්මේ බොහෝම හඳ දෙන්නම් ඉර දෙන්නම් සාරි දෝනේ මැණිකේක කූරු දෝන කියලා කියනවා. පහු වෙනකොට නෑ. ඉස තෙල් ගාලා ඉස බැඳලා කොණ්ඩ බැඳපු මං මෙන්න બોලේ මේ යෝධිට මං එපාලු දැන් කියලා එන මොකද්ද කතාව? ප්‍රශ්නගලා කොල් කඩලා ගාලා දුන්න මං මෙන්න બોලේ මේ ගෑණිට මං එපාලු දැන් කියලා දීගේ ටිකක් කල් යනකොට ඕක මේ ආනාපාන වෙනකොට ඉතින් අඩු ඉතින් දික්කසාද. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන එකම දේ බොහෝ වෙලා බලපන් බලන්න නැති වෙන නිසා තමයි අපි විවිධ අරමුණු දිගේ ගිහිලා කාමයට අහු වෙන්නේ දුක යට කරගන්නේ. එකම අරමුණ ඉන්නකොට එපා වෙන්නේ මොකද මේ දෙකේ තියෙන අර විචිත්‍රත්වය මේ දෙකේ තියෙන සිද්ධි බහුල භාවය අඩු වෙනකොට අපිට බලන්න. බලපු ගමන් මේක සම්පූර්ණ සත්‍ය කැඩෙනවා සමාධිය කැඩෙනවා. නිසා ඒක වෙන බව දැනගෙන ඒකම බලන්න ඉන්න පුළුවන් නම් ඒ පුතිලට තියෙනවා ආනාපානෙ තුනේ වෙන බව හැබෑව නමුත් ආනපනෙ නැති වෙන්නේ නැහැ. තියෙනවා. නැත්නම් අහසේ ආනා ආසයන්තරා පේන්නේ නැති වුණාට අහසේ ආන්තන්ත ආසයන්තරා නැති වෙන කතාවක් නැහැ. නැති වෙනනම් හෙට උදේ උදේම පත්තරේ හම් වෙන්නේ ඒක ප්‍රධාන නිවුස් එක වෙන්නේ ඒක. එහෙම නැහැ. නමුත් යම් කිසි මට්ටමකට ගියාට පස්සේ නොපෙනී යන්නේක ස්වභාවය. නමුත් එක එකන දක්ෂින දුර වෙනස්. ඇස්පිනීම අනුව. හොඳට බලන්න හිටියොත් මේක නැති වෙන එකක් කියලා වෙනදට වැඩිය බලන්න පුළුවන්. ඒ නිසා ආනාපානෙ තුනී වෙනකොට වෙනදට වැඩිය නිටතර දීලා බලනවා වගේ ඒක දිහාම බලන ඉන්න නේද? අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරු එකයි ඒ බව ක්ලාස්ලා යන්නේ. ඈ? ඔය ඒක පිළිබඳව අටුවාව මෙහෙම විහිළුවක් කරනවා. විහිළුවක් කියන්නේ ටොක්ක්ක් අයිනේ. ඒ කියන එහෙම හුස්ම ඇත්තටම නැති වෙන අවස්ථා පහයිලු භවයේ පුරාම තියෙනවා. අහලා තියෙනවද? නවකුසේ ඉනකොට හුස්ම ගන්න නැහැ, වතුරේ ඉන්නකොට හුස්ම ගන්න නැහැ, මැරිච්චාම හුස්ම ගන්න නැහැ, චතුත්ත් ධානයේ හුස්ම ගන්න නැහැ, නිරෝධ සමාපත්තියේ හුස්ම ගන්න නැහැ. ඒකට හිතෙන් අහන්න කියනවා උඹ දැන් අම්මගේ බඩේද ඉන්නේ. මැරිලාද? වතුර යටද? චතුත්ත් ධානයේද? නිරෝධ සමාපත්තිය නිකන් බොරු කරන්න දෙන්න එපා. කියලා කිව්වට පස්සේ ආන් ආයෙන අර පණිවිඩ හිලවට ඉනිමම් බැන්දෙත් නෑම තමයි. මේ නෑත් නෑට හැකි සංඥාව ගන්න එක. මෙතන තියෙනවා මෙයා වංචාව කරන්නේ. ඒ මොකද හේතුව මේක ඉන්න කැමති නෑ දැන්. වෙන අරමුණක් හොයන්න නිදහසට කරුණු පෙන්වන්න. දැන් අපි කියනවා නෑ බුදුහාමුදුරුවෝ අපිට කියලා තියෙන්නේ පුළුවන් නම් කාපම් බැත්නම් කාපම්. ඊටපස්සේ මේ කට්ටේ පැනපු දවසේ අපිට තේරෙන පටන් අර ගන්නවා. එතන මේ මේ බාහිර සාධකයක් නිසා නෙවෙයි අපි මේ වැටෙන්නේ. ඇතුළත අපේ තියෙන මේ කාරණා නොදන්නකම නිසා මෙතන තියෙන භයානකම නොදන්න නිසා අපි ලේසියට මොකක් හරි එකක් කරනවා. මොන සරුවචනද කියන ගොඩ එන්න බෑ වැටෙන්නේ කබලෙන් ලිපට තමයි. ඒසහම කරගෙන කරන යන දවසක් අල්ලගත්තොත් තේරෙයි ඔය වෙලා වෙනකොට ආනාපාන සංසිඳනකොට සද්දෝල බාධා වැඩි වෙනවා. ඉඳගෙන ඉඳලා ටිකක් වෙලා ඉන්න නිසා කකුල් වේදනත් වැඩි වෙනවා. හිතවිලිත් වැඩි වෙනවා. එතකොට බාධක ධර්ම ප්‍රකට වෙනවා සාධක ධර්මයේ තුනී වෙනවා. ඒකට ඉබේම හිත අර සද්දයකට වේදනාවට හිතවිල්ලකට යනවා. නමුත් ඒක ලෑස්ති වෙලා ගියොත් අපිට තේරෙයි අපි සංසාරේ කොච්චර කල් මේ ගැටේ කෑවද මේ මේ ලනුව කෑවද ඉහකට ය아가න්න බැරි වුණානේ මේ ආනාපානේ නැහැ කියලා අපි අර නැති වෙන ආනාපානෙටම උදව් කරලා නැහැ කියන්න හදනවා මෙතෙන් කියන්නේ හැකි සංඥා වර්ගන තියෙනවා පොඩ්ඩක් කියලා බලන්න ඉන්න එතකොට ඒක ඇත්තටම ජීවිතේ හැබෑම වෙනසක් අපි යමක් දිහා බලලා ඉක්මන් නිගමනයකට යන්නේ තව තොරතුරු එන්න ගන්නවා. තව සාක්ෂි ඉදිරිපත් වෙන්න යනකොට අපිට තේරෙනවා මේ ලේසියටයි පහසුවට අපි ලේසි උත්තරයක් දීලා පයින්. එහෙම පණි නැති වෙන්නයි කියලා තියෙන්නේ නාහම්බික්කවේ මුට්ටස් සතිස අසම්පජානස්ස ආනාපාන සතින් වදාම කියලා මහන්නේ මේ මූඩ වූ සතියක් ඇත්තා වූ සම්පජානේ නැති මෝඩින්ට ආනාපාන කරන්න බෑ කියලා කියලා තියෙනවා. ඒකට ලේබල් එක ගහගන්න එකයි තියෙන්නේ මෝඩයයි කියලා. මෝඩයාම තමයි. ඒ කියන්නේ මේ ලේසියට උත්තරයක් දීලා බනින්න හදන. ඒ වෙනුවට මේක බලන්න ඕනේ බුදු වෙන්න ඕන, රහත් වෙන්න ඕන. මේ වගේ ලේසියෙන් පැනලා බෑ. අද වැටිච්චා. හෙට බලනවා. හෙට වැටිච්ච අනිත බලනවා කියලා බලන බලන යනකොට මේක තේරෙන්න පටන් ගන්නවා. අනේ එදාට තේරෙන්න පටන් අර ගන්නවා. තියෙනවා නම් තියෙනවා කියවැකි නැත්තම් නැහැ කියයි. හොඳට පුරුදු වෙච්ච එක නම් කවදාකවත් නැහැ කියන්නේ. දන්නේ නැති එකන පොඩි ප්‍රශ්නයක් ආපු ගමන් බෑ කියලා අතාරින්න. ඉතින් මේක තමයි භාවනා දියුණුව කියන්නේ. මේක තමයි උපේක්ෂාව කියන්නේ. මේක තමයි ඊවසනවයි කියලා කියන්නේ. මේක තමයි ඊවසන්නා ජයගනී කියන්නේ. ඒ නිසා ඒක එක දවසකට එක සැරයක් නෙවෙයි තුන් හතර සැරයක් පේන්න අරින්න. හැමදාම පේන්න අරින්න. පේන්න අරින්න හැමදාම මතක් කරලා දෙනකොට දවසක අපිට තේරෙන්න පටන් අර ගන්නවා. මේක ඇත්තටම මේ අපි නිදහසට කරුණු හොයන පරාජිත හිතකට ගොඩ එන්න බැරි තැන. දැන් මේක කඩාන යන්න ඕන කියලා හිතන එකනට මොනවාක්වත් ප්‍රශ්නයක් නැහැ. මේ වේගය අඩුයි. අනිවාර්යයෙන් මේ වෙලාවේ වේගය අඩුම තමයි. මොකද අර මේ ආකර්ෂණ ශක්තිය ඉඳලා ආකර්ෂණය මිදෙන තැනට යන්න හදන. මේ දෙක අතර උඟාක් ලොකු වෙනසක් තියෙනවා මේ ගංගන ගාමියට. ඔක්සිජන් වැඩි තැනක ඉඳලා කන්දක් නැගෙනකොට උනත් ඉහළට එක සැරේම නැග්ගොත් ක්ලාන්ත වෙනවා. අතරමඟ නතර වෙවි හිත පුරුදු කර කර පුරුදු කර කර තුනී වාතස්තර වලට කඳු නගින කට්ටිය නගින්නේ රැය නතර වෙවි නතර වෙවි. මේ ටික ටික ටික ටික යනකොට ඒක නිකන් අත්බැහියක් අභියෝගයක් අදිෂ්ඨාන ශක්තියක් වඩන තැනක් වාටපත් වෙනවා.